ධාතු විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා මගදේශෝ චාරිකං කරමානෝ යේන රාජගහං තදවසරේ යේන භගවෝ කුම්භකාරෝ තේනුපසංකමි උපසංකමේत्वा භගවං කුම්භකාරං ඒ තදවෝච සචේතේ භගව අගරෝ විහෙරේම ආවේශනේ ඒකරත්තින්තේ නකෝ මේ බන්තේ ගරෝ අත්තේ චත්ත පබ්බජිතෝ පඨමං වාසෝපගතෝ සකේසෝ අනුජානාති විහෙරත බන්තේ යතහ සුඛන්තේ චේනකෝපන සමේන පුක්කුසාති නාම කුල පුত্তෝ භගවන්තං උද්දිස්ස ශ්‍රද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සෝ තස්මින් කුම්භකාරා වේසනේ පඨමං වාසෝපගතෝ හෝති අතකෝ භගවා යේනායස්මා පුක්කුසාති තේනුපසංකමි උපසංකමේ ත්වා ආයස්මන් සම්පොක්කුසාතින් ඒතද හෝච සචේතේ බික්කෝ අගරෝ විහෙරේම ආවේශනේ ඒකරත්ත්‍යන්තේ ඕරොන්දං ආවුසෝ කුම්භකාරා වේශනං විහෙරතා යස්මා යතා සුඛන්තේ අතකෝ භගවා කුම්භකාරා වේශනං පවිසිට්වා ඒකමන්තං තිනසන්තාරකං පඤ්ඤා පෙත්වා නිසේදේ පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අතකෝ භගවා බහුදේව රත්ත්‍යං නිසජ්ජාය දේති නාමේසේ ආයස්මාපිකෝ පුක්කුසාතේ බහුදේව රත්ත්‍යං නිසජ්ජාය දේති නාමේසේ අතකෝ භගවතෝ ඒතද හෝසි පාෂාදිකං නොකෝ අයං කුල පුත්තෝ ඉරියති යන්නෝනහං පොච්චේයන්තේ අතකෝ භගවා ආයස්මන්තං පුක්කුසාතින් ඒතද වෝච කංශේතං බික්කෝ උද්දිස්ස පබ්බජිතෝ කෝ වාතේ සත්තා කස්සවාත්වං ධම්මං රෝචේසීති අත්තාවුසෝ සමනෝ ගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලා පබ්බජිතෝ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභොග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතෝ සෝචමේ භගවා සත්තා තස්සාහං භගවතෝ ධම්මං රෝචේමේති කහං පන බික්කෝ ඒතරහි සෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති අත්තාවසෝ උත්තරේසෝ ජනපදේසෝ සාවත්ති නාම නගරං චත්තසෝ භගවා ඒතරහි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති දෙක්ඛ පුබ්බෝ පනසේ භික්ඛෝ සෝ භගවා දිස්වාච පන ජානේයාසීති නකෝ මේ ආවුසෝ දෙක්ඛපුබ්බෝ සෝ භගවා දිස්වාචාහං නජානේ යන්තේ අතකෝ භගවතෝ ඒතද හෝසී මමං ක්වායං කුලපුත්තෝ උද්දේශය පබ්බජිතෝ යන්නෝ නස්සාහං ධම්මං දේශයන්ති අතකෝ භගවා ආයස්මන්තං කුක්කුසාතින් ආමන්තේසේ ධම්මන්තේ බික්ඛෝ දේශේක්ෂාමේ තං සුනාද්ධි සාදුකං මනසිකරෝහි භාසිස්සාමේති ඒවමා උසෝති කෝ ආයසමා පුක්කුසාතේ භගවතෝ පච්චස්සෝසේ භගවා ඒතදවෝච චද්ධාතුරෝ අයම් බික්ඛෝ පුරිසෝච්ච පස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිඨානෝ යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්තේ මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානේ මුනි සන්තෝති වුච්ඡති පඤ්ඤං නප්පමජ්ජේය සච්ච මනුරක්ඛේය ත්‍යාගමනුබ්‍රෝහෙය සම්තිමේව සෝසික්ඛේයාතේ අයමුද්දේශෝච්ච ධාතු විභංගස්ස චද්ධාතුරෝ අයම් වික්ඛෝ පුරිසෝති ඉති කෝපනේ සංබුත්තං කිංචේතං පටිච්ච බුත්තං පඨවේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු සද්ධාතුරෝ අයං දෙක්ඛෝ පුරිසෝතේ ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං ච පස්සායතනෝ අයං දෙක්ඛෝ පුරිසෝති ඉති කෝපනේතං වොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං චක්ඛෝ සම්පස්සායතනං සෝත සම්පස්සායතනං ගහන සම්පස්සායතනං ජීවහා සම්පස්සායතනං කාය සම්පස්සායතනං මනෝ සම්පස්සායතනං ච පස්සායතනෝ අයං බික්ඛෝ පුරිසෝති ඉතියන්තං බුත්තං ඉදමේ තම් පටිච්ච බුත්තං අට්ඨාරස මනෝපවිචාරෝ අයං බික්ඛෝ පුරිසෝති ඉති කෝපනේතං බුත්තං කිංචේ තම් පටිච්ච බුත්තං චක්ඛුනාරෝපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති උපේක්ඛට්ඨානියං රූපං උපවිචරති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගානේන ගන්ධං ගායත්වා පේයාලම් දිව්හාය රසං සායත්වා පේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති දෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති උපේක්ඛට්ඨානියං ධම්මං උපවිචරති ඉතික සෝමනස්සෝපවිචාරාච්ච දෝමනස්සෝපවිචාරාම් ච උපේක්ඛෝපවිචාරා අට්ඨාරස සමනෝපවිචාරෝ අයං භික්ඛෝ පුරිසෝති ඉතියන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තං චතුරාදිඨානෝ අයං භික්ඛෝ පුරිසෝති ඉති කෝපනේතං වොත්තං කිංචේතං පටිච්ච වොත්තං පඤ්ඤාදිඨානෝ සච්ඡාදිඨානෝ ඡාගාදිඨානෝ උපසමාදිඨානෝ චතුරාදිඨානෝ අයං වික්ඛෝ පුරිසෝති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ච වොත්තං පඤ්ඤාන්නප්පමජ්ජේය සච්ච මනුරක්ඛේය චාග මනුබ්‍රෝහෙය ශාන්තිමේව සෝසික්ඛයාති ඉති කෝපනේ සංවොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං කතංච බික්ඛෝ පඤ්ඤං නප්පමඤ්ඤතේ ච ඉමා දික්ඛෝ ධාතුයෝ පඨවේ ධාතෝ ආපෝ ධාතෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝ ආකාශ ධාතෝ විඥාන ධාතෝ කතමාච දික්ඛෝ පඨවේ ධාතෝ පඨවේ ධාතෝ ශ්‍යා අජ්ජස්සිකා ශ්‍යා බාහිරා කතමාච දික්ඛෝ අජ්ජස්සිකා පඨවේ ධාතෝ යං අජ්ජස්සං පච්චත්තං කප්පලං කරගතං උපාදෙන්නම් සේයතේදම් කේශාලෝමා නකාදන්තා තචෝ මන්සං නහාරෝ අට්ඨේ අට්ඨේ මිඤ්ඤා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසම් අන්සං අන්තගුණං උදරියං කරේසං යං වා පනංචම්පේ කිංචි අජ්ජත්තං පච්චත්තං කක්ඛලං පරිගතං උපාදෙන්නම් අයං උච්චති භික්ඛෝ අජ්ජත්තිකා පඨවේ ධාතෝ යාචේව කෝපන අජ්ජත්තිකා පඨවේ ධාතෝ යාච බාහිරා පඨවේ ධාතෝ පඨවේ ධාතුරේ වේසාත් සංනේ සංමම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේ සං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේ සං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවේ ධාතු යා නිබ්බෙන්දතේ පඨවේ ධාතු යා චිත්තං විරාජේති කසමාච බෙක්ඛෝ ආපෝ ධාතෝ ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච බික්කෝ අජ්ජස්සිකා ආපෝ ධාතෝන් යං අජ්ජස්සං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නම් සේයතේදං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ වසාකේලෝ සිංහානිකා ලසිකා මුත්තම් යං වා පනඤ්ඤම්පේ කිංචි අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නම් අයං උච්චති බික්ඛෝ අජ්ජත්තිකා ආපෝ ධාතුන් යාචේව කෝපන අජ්ජත්තිකා ආපෝ ධාතුන් යාචේ බාහිරා ආපෝ ධාතෝ ආපෝ ධාතුරේ වේසාත් තන්නේ තං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේ තං යථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බම් ඒවමේ තං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපෝ ධාතුයා නිබ්බින්දති ආපෝ ධාතුයා චිත්තං විරාජේති කතමාච බික්ඛෝ තේජෝ ධාතෝ තේජෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච බික්කෝ අජ්ජත්තිකා තේජෝ ධාතුං යං අජ්ජත්තං පච්චත්තං තේජෝ තේජෝ ගතං උපාදින්නම් ශේයති නම් යේනච සන්තප්පති යේනච ජීරියති යේනච පරිඩයිහති යේනච අසිත තේස කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති යං වා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්ඡත්තං තේජෝ තේජෝ ගතං උපාදින්නම් අයං වොච්චති බික්ඛෝ අජ්ජත්තිකා තේජෝ ධාතුං යාචේව කෝපන අජ්ජත්තිකා තේජෝ ධාතුං යාච බාහිරා තේජෝ ධාතු තේජෝ ධාතු රේවේෂාත් සංනේ සම්මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒවමේ සංයථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේ සං යතා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා තේජෝ ධාතු යානිබ්බින්දති තේජෝ ධාතුයා චිත්තං විරාජේති කතමාච බික්කෝ වායෝ ධාතු වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච බික්කෝ අජ්ජත්තිකා වායෝ ධාතු යං අජ්ජත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදෙන්නම් ශේයතේදම් උද්ධංගමා වාචා අදෝගමා වාචා කොච්චේශයා වාචා කොට්ඨශයා වාචා අංගමංගානුසාරිනෝ වාචා අස්සාසෝ පස්සාසෝ ඉතියං වාපනං චම්පේ කිංචි අජ්ජත්තං පච්චත්තං වායෝ වායෝ ගතං උපාදෙන්නම් අයං වොච්චති බික්ඛෝ අජ්ජත්තිකා වායෝ ධාතෝ යාචේව කෝපන අජ්ජත්තිකා වායෝ ධාතෝ යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතු රේවේසාත් සංනේ තං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේසං යථා භෝසං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේසං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝ ධාතු යා නිබ්බින්දති වායෝ ධාතු යා චිත්තං විරාජේති කතමාච භික්ඛෝ ආකාශ ධාතු ආකාශ ධාතු සියා අජ්ජත්තිකාසියා බාහිරා කතමාච භික්ඛෝ අජ්ජත්තිකා ආකාශ ධාතු යං අජ්ජත්තං පච්චත්තං ආකාශං ආකාශගතං උපාදින්නම් ශේයතේදං කන්නච්චිද්දං නාසච්චිද්දං මුඛද්වාරං යේනච අසිත තේත කායිත සායතං අජ්ජෝ හරති යත්ථච අසිත තේත කායිත සායතං සම්තික්ඛති යේනච අසිත තේත කායිත සායතං අදෝ භාගානික්ඛමතේ යං වා පනඤ්ඤම්පේ කිංචි අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං අගං අගගතං විවරං විවරගතං අසම්පොට්ඨං මන්සලෝහිතේ හි උපාදෙන්නම් අයං වොච්චති බික්ඛෝ අජ්ජත්තිකා ආකාශ ධාතෝ යාච බාහිරා ආකාශ ධාතෝ ආකාශ ධාතුරේ වේසා සංමේ සංමම නේසෝ හමස්මි නමේසෝ අස්සාතේ ඒවමේ සංයථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේ සංයථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාශ ධාතුයා නිබ්බින්දති ආකාශ ධාතුයා චිත්තං විරාජේතේ අතාපරං විඥානං යේව අවශිෂ්‍යතේ පරිසුද්ධං පරියෝදාතං තේනව විඥානේන කිං ජානාති සුඛංති පිවිජානාති දුක්ඛංති පිවිජානාති අදුක්ඛම සුඛං පිවිජානාති සුඛ වේදනියං බික්ඛෝ පස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති තස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං කජ්ජං වේදිතං සුඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරොජ්ජති සා වෝපසම්මතේ තේ පජානාති දුක්ඛ වේදනියං බික්ඛෝ පස්සම් පටිච්ච උප්පජ්ජති දුක්ඛා වේදනා සෝ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමි තේ පජානාති ඡස්සේව දුක්ඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන්තජ්ජං වේදිතං දුක්ඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනා සානිරොජ්ජති ශාවෝපසම්මතේ තේ පජානාති අදුක්ඛම සුඛ වේදනියං බික්ඛෝ පස්සම් පටිච්ච උප්පජ්ජති අදුක්ඛම සුඛ වේදනා සෝ අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමේතේ පජානාති තස්සේව අදුක්ඛම සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන්තජ්ජං වේදිතං අදුක්ඛම සුඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා අදුක්ඛම සුඛ වේදනා සානිරොජ්ජති ශාවෝපසම්මතේති පජානාති සේයතාපි බික්කෝ ද්වෙන්නං කට්ටානං සම්පස්ස සමෝදානා උස්මා ජායති තේජෝ අබිනිබ්බත්ති තේසං ඒව ද්වෙන්නං කට්ටානං නානා භාවා විනික්කේපා යාතජ්ජා උස්මා සානිරොජ්ජති සාවෝප සම්මතේ ඒවමේව කෝ භික්ඛෝ සුඛ වේදනියං පස්සං පටිච්ච උප්පජ්ජති සුඛ වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානාති තස්සේව සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං සජ්ජං වේද ඊතං සුඛ වේදනියං පස්සම් පටිච්ච uppannā සුඛා වේදනා සානිරොජ්ජති ශාවෝපසම්මතේ තේ පජානාතේ දුක්ඛ වේදනියං වික්ඛෝ පස්සම් පටිච්ච uppajjate දුක්ඛා වේදනා සෝ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමි තේ පජානාතේ අස්සේව දුක්ඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන්තජ්ජං වේදිතං දුක්ඛ වේදනියං පස්සම් පටිච්ච උප්පන්නා දුක්ඛා වේදනා සානිරෝජ්‍යති ශාවෝපසම්මතේති පජානාති අදුක්ඛම සුඛ වේදනියං බික්ඛෝ පස්සම් පටිච්ච උප්පජ්ජති අදුක්ඛම සුඛා වේදනා සෝ අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමේති පජානාති ත්‍ස්සේව අදුක්ඛම සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යන්තජ්ජං වේදිතං අදුක්ඛම සුඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පන්නා අදුක්කමසුඛා වේදනා සානිරොජ්ජති සාවෝපසම්මතේ තේ පජානාති අතහපරං උපේක්ඛායේව අවශිෂ්ඨති පරිසුද්ධා පරියෝදාතා මුදුච කම්මඤ්ඤාච පබස්සරාච සේයතාපි බික්ඛෝ දක්ඛෝ සුවන්නකාරෝ වා සුවන්නකාරන්තේ වාසී වා උක්ඛං බන්දේය උක්ඛම් බන්ධිත්වා උක්ඛාමුඛං ආලිම්පෙය්‍ය උක්ඛාමුඛං ආලිම්පෙත්වා ෂණ්ඩාසේන ජාතරෝපං ගහෙත්වා උක්ඛාමුඛේ පක්ඛේපෙය්‍ය තමේනං කාලේන කාලං අබිදමෙය්‍ය කාලේන කාලං උදකේන පරිපෝසෙය්‍ය කාලේන කාලං අජ්ජොපෙක්කෙය්‍ය සංහෝතේ ජාතරෝපං ධන්සං සුධන්සං නිද්ධන්සං නේහටං නේහට කසාවම් මුදුච කම්මංච පබස්සරංච යස්සා යස්සාච පිරන්දන විකතියා ආකංකතේ යදි පවද්දිකාය යදි කොණ්ඩලාය යදි ගීවෙය්‍ය කාය යදි සුවන්නමාලාය පංචස්ස අත්සං අනුභෝති ඒවමේව කෝ බික්ඛෝ අතාපරං උපේක්ඛායේව අවශිෂ්‍යති පරිසුද්ධා පරියෝදාසං මුදුච කම්මඤ්ඤාච පබස්සරාච සෝ එවං පජානාති ඉමං චේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාසං ආකාසානං ඡායතනං උපසංහරේයං තදනෝ ධම්මං ච චිත්තං භාවේයං එවං මේ අයං උපේක්ඛා තං නිශ්චිතා තදුපාදානා චිරං දීඝ මද්ධානං තිට්ඨේය ඉමං චේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාතං විඥානං ඡායතනං උපසංහරේයං සදනෝ ධම්මං ච චිත්තං භාවේයම් එවං මේ අයං උපේක්ඛාත් සංනිස්සිතා සදුපාදානා චිරං දීගමද්ධානං තිට්ඨේය ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසොද්ධං එවං පරියෝදාතං ආකින්චඤ්ඤායතනං උපසංහරේය තදනු ධම්මං ච චිත්තං භාවේය එවං මේ අයං උපේක්ඛා සංනිසිතා තදුපාදානා චිරන් දීඝ මද්ධානං තිට්ඨේය ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසොද්ධං එවං පරියෝදාතං නේව සංඥානා සංඥායතනං උපසංහරේයං චදනු ධම්මං චිත්තං භාවේයං එවං මේ අයං උපේක්ඛා සංනිසිතා තදුපාදානා චිරන් දීඝ මද්ධානං තිට්ඨයාති සෝ එවං පජානාති ඉමං චේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාසං ආකාසානං ඡායතනං උපසංහරේයං තදනු ධම්මං ච චිත්තං භාවේයං සංකතමේතං ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාතං විඥානං ඡායතනං උපසංහරේයං තදනු ධම්මං ච චිත්තං භාවේයං සංකතමේතං ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාතං අක්ඛින් සංඥායතනං උපසංහරේය අදනු ධම්මං ච චිත්තං භාවේයං සංකතමේතං ඉමං චේ අහං උපේක්ඛං එවං පරිසොද්ධං එවං පරියෝදාසං නේව සංඥානාසඤ්ඤායතනං උපසංහරේයං තදනු ධම්මං ච චිත්තං භාවේයං සංකතමේතං තේ සෝනේව තං අபிසංකරෝති නාභි සංචේතයති භවාය වා විභවාය වා සෝ අනබේ සංකරන්තෝ අනබි සංචේතයන්තෝ භවාය වා විභවාය වා නකින්චි ලෝකේ උපාදීයති අනුපාදියං න පරිතස්සති අපරිතස්සම් පච්චත්තං ඒව පරිනිබ්බායතේ තේනාජාසේ උසිතම් බ්‍රහ්මචරියම් කතං කරණීයං නාපරං ඉත්තත්තායාසේ පජානාති සෝ සුඛං චේ වේදනං වේදේති සා අනිච්ඡාතේ පජානාති අනජ්ජෝසිතානේ පජානාති අනබිනන්දිතානේ පජානාති දුක්ඛං චේ වේදනං වේදේති සා අනිච්ඡාතේ පජානාතේ අනජ්ජෝසිතානේ පජානාතේ අබිනන්දිතානේ පජානාතේ අදොක්ඛම සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාතේ අනජ්ජෝසිතානේ පජානාතේ අනබිනන්දිතානේ පජානාතේ සෝ සුඛංචේ වේදනං වේදේති විසංයුත්තෝත්තං න වේදේති සෝ දුක්ඛං චේ වේදනං වේදේති විසංයුත්තෝත්තං න වේදේති අදුක්ඛම සුඛං චේ වේදනං වේදේති විසංයුත්තෝත්තං න වේදේති සෝඛාය පරයන්තිකං වේදනං වේදියමානෝ කාය පරයන්තිකං වේදනං වේදියාමේති පජානාති ජීවිත පරයන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරයන්තිකං වේදනං වේදියාමේති පජානාති කායස්ස වේදා පරං මරණ උද්ධං ජීවිත පරියාදානා ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීතේ භවිස්සන්තේ තේ පජානාති සේයතාපි බෙක්කෝත් තේලංච පටිච්ච උවට්ඨින්ච පටිච්ච තේලප්පදීපෝ ජහයති තස්සේව තේලස්සච වට්ඨියාච පරියාදානා අඤ්ඤස්සච අනුපාහාරා අනාහාරෝ නිබ්බායති ඒවමේව කෝ බික්කෝ කාය පරියන්තිකං වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමේති පජානාති ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමේති පජානාති කායස්ස වේදා පරං මරණ උද්දං ජීවිත පරියාදානා ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සේතේ භවිස්සන්තේ තේ පජානාතේ තස්මා එවං සමන්නාගතෝ බික්ඛෝ ඉමිනා පරමේන පඤ්ඤා දිඨානේන සමන්නාගතෝ හෝති ඒසාහි බික්ඛෝ පරමා අරියා පඤ්ඤා යදිදං සබ්බ දුක්ඛක්ඛයේ ඥානං තස්ස සා විමුත්තේ සච්චේකිතා අකුප්පා හෝති තං හිබෙක්ඛෝ මුසා යං මෝස ධම්මං තං සච්ඡං යං අමෝස ධම්මං නිබ්බානං තස්මා එවං සමන්නාගතෝ බික්ඛෝ ඉමිනා පරමේන සච්ඡාදිඨානේන සමන්නාගතෝ හෝති ඒතං බිකෝ පරමං අරිය සත්‍යං යදිදං අමෝස ධම්මං නිබ්බානං තස්සේව කෝපන පුබ්බේ අවිද්දසුනෝ උපදී හොන්තේ සමත්තා සමාදෙන්නාත්‍යාස පහේනා හොන්තේ උච්චින්න මූලාත් තාලා වත්තු කතා අනභව කතා ආයසින් අනුපාය ධම්මා තස්මා එවං සමන්නාගතෝ බික්ඛෝ ඉමිනා පරමේන ඡාගාධිඨානේන සමන්නාගතෝ හෝති ඒසෝ හි බික්ඛෝ පරමෝ අරියෝ ඡාගෝ යදිදං සබ්බෝ පදේ පටිනිස්සග්ගෝ තස්සේව කෝපන පුබ්බේ අවිද්දසුනෝ අවිජ්ජා හෝති ඡන්தோ සාරාගෝ ස්වාස්ස පහිනෝ හෝති උච්චින්න මූලෝත්ථාලාවත්තු කතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ චස්සේව කෝපන පුබ්බේ අවිද්දසුනෝ ආඝාතෝ හෝති ව්‍යාපාදෝ සම්පදෝසෝ ස්වාස්ස පහිනෝ හෝති උච්චින්න මූලෝත්ථාලාවත්තු කතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ චස්සේවකෝ පනපුබ්බේ අවිද්දසුනෝ අවිජ්ජා හෝති සම්මෝහෝ සම්පදෝසෝ ස්වාස පහිනෝ හෝති උච්චින්න මූලොත් ථාලාවත්තු කතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ තස්මා එවං සමන්නාගතෝ බික්ඛෝ ඉමිනා පරමේන උපසමාදෙත්තානේන සමන්නාගතෝ හෝති ඒසෝ හිවික්කෝ පරමෝ අරියෝ උපසමෝ යදිදං රාග දෝෂ මොහානං උපසමෝ පඤ්ඤං නප්පමජ්ජේය සත්‍යමනුරක්ඛේය ඡාගමනුබ්‍රෝහෙය සම්තිමේවසෝ සික්ඛේයාති ඉතියන් සංවුත්තං ඉදමේ සම්පටිච්ච උත්තම් යස්සටිතං මඤ්ඤොස්සවා නප්පවත්තන්තේ මඤ්ඤොස්සරේ කෝපන අප්පවත්තමානේ මුනේ සන්තෝති වොච්චති තේ ඉති කෝපනේ සංවොත්තං කිංචේ සම්පටිච්ච වොත්තං අස්මේති බික්කෝ මඤ්ඤිතමේතං අයමහමිස්මේති මඤ්ඤිතමේතං භවිෂ්‍යන්තේ මඤ්ඤිතමේතං නබවිෂ්‍යන්තේ මඤ්ඤිතමේතං රෝපේ භවිෂ්‍යන්තේ මඤ්ඤිතමේතං අරෝපේ භවිස්සන්තේ මඤ්ඤිතමේතං සංඤේ භවිස්සන්තේ මඤ්ඤිතමේතං අසඤ්ඤේ භවිස්සන්තේ මඤ්ඤිතමේතං නේව සංඤේ නාසඤ්ඤේ භවිස්සන්තේ මඤ්ඤිතමේතං මඤ්ඤිතං වික්ඛෝ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤතං සල්ලං සබ්බ මඤ්ඤතානන්ත්වේව වික්ඛෝ සමතික්ඛමා මුනේ සන්තෝති වොච්චතේ මුනිකෝපන බික්කෝ සන්තෝන ජායතේ නජීයතේ නමේයතේ නකොප්පතේ නවිහෙසතේ චම්පිස්ස බික්කෝ නත්තේ යේන ජායේත අජායමානෝ කිංචේ ඉස්සතේ අජේයමානෝ කිං මේ ඉස්සතේ අමේයමානෝ කිං කොප්පිස්සතේ අකොප්පමානෝ කිස්ස විහෙස්සතේ යත්තකං මඤ්ඤොස්සවා නප්පවත්තන්තේ මඤ්ඤොස්සවේ කෝපන නප්පවත්තමානේ මුනේ සන්තෝති වුච්චති තේ ඉතියන්තං වොත්තං ඉදමේ තම් පටිච්ච වොත්තං ඉමං කෝමේ ත්වං බික්ඛෝ සංකෙත්තේන ච ධාතු විභංගන්ධාරේ හේති අතකෝ ආයස්මා කුක්කුසාතේ සත්තා කිරමේ අනුප්පත්තෝ සුගතෝ කිරමේ අනුප්පත්තෝ සම්මා සම්බුද්ධෝ කිරමේ අනුප්පත්තෝති උත්ථායාසනා ඒකං සංචේවරං කරිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච අච්චයෝ මං බන්තේ අච්චගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යෝහං භගවන්තං ආඋසෝ වාදේන සමුදාචරිතබ්බං අමඤ්ඤසං තස්සමේ බන්තේ භගවා අච්චයං අච්චයතෝ පතිගන්හාතු ආයතින් සංවරායාතේ ඨග්ග ත්වම් බික්ඛෝ අච්ඡයෝ අච්ඡගමා යථා බාලං යථා මෝල්හං යථා අකුසලං යම්මන්ත්වං ආවුසෝ වාදේන සමුදාචරිතබ්බං අමඤ්ඤෙත් යතෝ චකෝත්වං බික්ඛෝ අච්ඡයං අච්ඡයසෝ දිස්වා යථා ධම්මං පටිකරෝසි තං තේ මයං පතිගන්හාම වොද්දේසා බික්ඛෝ අරියස්ස විනයේ යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති ආයතින් සංවරං ආපජ්ජති තේ ලදේයාහං බන්තේ භගවතෝ සම්තිකේ උපසම්පදන්තේ පරිපොන්නං පනතේ බික්ඛෝ පත්ත චේවරන්තේ නකෝ මේ බන්තේ පරිපොන්නං පත්ත චේවරන්තේ නකෝ භික්ඛෝ තථාගතෝ අපරිපුන්න පත්ත චීවරං උපසම්පාදෙන්තේ තේ අතකෝ ආයස්මා පුක්කුසාතේ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පස්සචීවර පරියේෂණං පක්ඛාමි අතකෝ ආයස්මන්තං පුක්කුසාතින් පත්ත චීවර පරිේෂණං චරන්තං බන්තගාවේ ජීවිතාවෝරෝපේසී අතකෝ සම්බහුලා භික්ඛෝ යේන භගවා තේනොපසංකමින්සු උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ භික්ඛෝ භගවන්තං ඒතදවෝචුන් යෝසෝබන්තේ පුක්කුසාතේ නාම කුලපොත්තෝ භගවතෝ සංකෙත්තේන ඕවාදේන ඕවදිතෝ සෝකාලකතෝ පස්සකාගති කෝ අபிසම්පරායෝති පණ්ඩිතෝ භික්ඛවේ පුක්කුසාතේ කුලපොත්තෝ පච්චපාදේ ධම්මස්සානු ධම්මං නචමං ධම්මාදි කරණං විහෙතේති පුක්කුසාති භික්ඛවේ කුලපුත්තෝ පංචාන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ තත්ත පරිනිබ්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාසේ ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති ධාතු විභංග සොත්තං දසමං